ගෞරවනීය සංඝරත්නයන් নমස්කාර පූර්වකව අවසරයි අද අලුත් අවුරුද්දේ පළවෙනි <clears throat> ඉදසුන්ත නිදසුණක් වැඩසටහන ඒ සඳහා මධ්‍යස්ථානයේ පැමිණ සහභාගී වෙන මෙන්න දුර සිට එකතුව සිටින සියලුම කල්යාණ මිත්‍රයනි බොහෝ දිනෙකට අවුරුද්දක අනිත් දවස්වල නොලබන සතුටක් ආස්වාදයක් විනෝදයක් මේ දවස්වල ලැබෙනවා ඇති විඳිනවා ඇති අලුත් අවුරුද්ද කියන සිද්ධියත් එක්ක අලුත් අවුරුද්දක් ඒ වටා බොහෝ සංස්කෘතික සංස්කෘතික කියන්නේ අප හදාගත්ත අප නොඋනත් සමාජයේ හදාගත් බොහෝ සංසිද්ධීන් චාරිත්‍ර වල එකතුවක් සංස්කෘතිය. ඉතින් අලුත් අවුරුද්දක් කියන්නේ සංස්කෘතික දිනයක්. සංස්කෘතිය විසින් තමා තීරණය කරන්නේ කවද්ද අවුරුද්ද මොනවද කරන්න ඕනේ කොහොමද ඒ දවස ඒ දවස් කීපේ ගත කරන්න ඕනේ. ඉතින් මේ එක පැත්තකින් මෙහෙම දවස් දෙකක් අවුරුද්දකට තිබෙන එක හොඳයි. සතුටු වෙන්න දවස් කීපයක්. මේ සතුටු වෙන්න දවස් මොකටද? අප සතුට මෙන්න මේ දවසේ අප සතුටු විය යුතුයි කියා ඇයි මේ කවුරු හරි තීරණය කරන්නේ සමහර විට සංස්කෘතිය තීරණය කරනවා සමාජයේ තීරණය කරනවා ආගම තීරණය කරනවා රජයන් තීරණය කරනවා මෙන්න මේ දින මේ දවස මේ දවස් දෙක සතුටු වෙන්න විනෝද වෙන්න ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් ජීවත් වෙන්න. හොඳට කන්න, හොඳ ලස්සනට අඳින්න. නටන්න, ක්‍රීඩා කරන්න. දැන් මෙහෙම මේ අපිට අවුරුද්දකට දින කිහිපයක් ලැබිලා තියෙනවා. ඒ වඩාත්ම උද්වේගකාරීම දවස් ටික තමයි මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ. ඉතින් මේ මෙතන ඒ සිංහල අලුත් අවුරුද්දත් එක්ක කතාවක් නැහැ. නමුත් සමාජය තමා තීරණය කරන්නේ අපි කවද්ද සතුට වෙන්න ඕන කියලා. අප කවද්ද විනෝද විය යුත්තේ, ලස්සනට අඳින්න ඕනේ, අලුත් ඇඳුම් අඳින්න ඕනේ. මොනවද කන්න ඕනේ? කොයි වෙලාවටද කන්න ඕනේ? දැන් මේ සමාජයක් ඇතුලේ ජීවත් වෙන කෙනෙකුට ඒ සමාජය කියනවා මෙන්න මේ දවසේ ඔබ සතුටු වෙන්න කියලා. දැන් මෙහෙම කීම අපිට එහෙම අහන්න ලැබීමත් එක පැත්තකින් සතුටක් වෙන්න පුළුවන්. මුළු සමාජයේම මුළු රටම සියලුම මාධ්‍යයන් සමස්ත රාජ්‍ය තන්ත්‍රයේම සියලුම ව්‍යාපාරිකයන් ආගමික ස්ථාන මේ හැම දිනාම අපිට කියනවා මෙන්න මේ දවස මේ දවස් දෙක විනෝද වෙන්න සතුටු වෙන්න නිමාඩුත් දෙනවා සමහරට බෝනස්ුත් දෙනවා සේල් දානවා දැන් මේ විදිහට මේ මේ සියල්ල දිහා බලන විට කෙනෙකුට සතුටක් එන්න පුළුවන් ඒ විදිහට ජීවත් වුණත් නැතත් එසේ අපේ ජීවත් වෙන සමස්ත සමාජයේම සමස්ත සංස්කෘතියම ආගමම රටම සියලුම මාධ්‍යයන් රජය අපිට කියනවා නම් මෙන්න සතුට වෙන්න. හැකි පමණ සතුට වෙන්න. මුදල් තියෙන විදිහට වියදම් කරන්න. දැන් මෙහෙම අහන්න ලැබීමම සතුටට හේතුවක් වෙනවා නම් කෙනෙකුගේ එහෙම වෙන්නේ ඇයි කියා හිතා බැලීම විමසා බැලීම වටිනවා අවුරුද්ද සමරන ගමන්න අලුත් ඇඳුම් වලින් සැරසී සිටින අතරම ඒ රසවත් ආහාර අනුභව කරන අතරන සියලුම උත්සව අවුරුදු සැනකෙලි කරන අතරම විදර්ශනා කරන කෙනෙකු විදිහට නැතිනම් විදර්ශනා භාවනාව හොයන කෙනෙකු විදිහට හිතන්න වටිනවා විමසන්න වටිනවා ඇයි එහෙම සතුටක් එන්නේ. ඒ කවුරු හරි අපිට කියනකොට මෙන්න මේ දවසේ ඔබට විනෝද වෙන්න පුළුවන්. විනෝද වෙන දවස කියා කවුරු හරි කියන විට කවුරු හරි කියන්නේ එහෙම කියන්න පුළුවන් කෙනෙකු කියන විට ඇයි අපිට අපේ හිතට සතුටක් එන්නේ දැන් කවුරු හරි නැතිනම් සංස්කෘතිය රජය කියනවනම් මේ අවුරුද්දම සතු වෙන්න පුළුවන්. දවස් 365ම සතු වෙන්න පුළුවන්. එහෙම කීවහම එහි ලොකු බරක් නෑ වගේ. එහි ගැම්මකුත් නෑ වගේ දැනෙන්නේ නෑ. ඉතින් ඒ නිසා එහෙම කියන්නේ ඕනම රටක අපේ රටේ පමණක් නෙමෙයි ඕනම රටක තියෙනවා විනෝද වෙන්න වෙනම දවස්. ජාතික දිනය හෝ අලුත් අවුරුද්ද පරණ අවුරුද්ද දෙසැම්බර් 31 මොනවා හරි එහෙම දවස් ඒ ටික ගණන් කරලා බැලුවොත් අවුරුද්දකටම දවස් දෙක තුනයි තියෙන්නේ 10ක් නෑ 10ට අඩුයි දැන් මේ හේතුව අනිත් හැම දවසකම මේ මිනිස්සයා ලොකු පීඩනයකින් මනස හිර වෙලා ඉන්නේ. හිරකාරයෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. ඒකට මේ දවස් දෙකේ තුනත් හිරකාරයෙක්ම තමයි. නමුත් ඒ හිරගේ පාලනය කරන අය කියනවා මේ දවස් දෙකේ ඔබට කැමති විදිහකට හිරගේ ඇතුලේ ඉන්න පුළුවන්. ඔබ කැමති දෙයක් කන්න පුළුවන්. කැමති දෙයක් අඳින්න පුළුවන්. ඇතිතරම් කෑ ගහන්න විනෝද වෙන්න පුළුවන්. හැබැයි ඉන්නේ හිරකේ ඇතුලේ. හිරකේ ඇතුලේ සිටමින් අවුරුද්ද වැඩි දවස් ගාණක් හිර දුක් විඳිමින් දැන් මේ දවස් දෙකකට එහෙම කීවහම ඒක ලොකු දෙයක්. හිතා ගන්න බලන්න එහෙම හිරකාරයෙකුට හිරකාරියකට අවුරුද්ද දවස් 360ක් විතරම ඒ හිර දුක් විඳින්න සිටිලා කියනවා කලින් හරි කියනවා මෙන්න මේ දවස්වල ඔබට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒක ලොකු දෙයක්. දැන් කවදා හරි දවසක කීවොත් සිංහල අලුත් අවුරුද්දක් නෑ. මේ අවුරුද්දේ නෑ ඉවරයි. ඒක තහනම් කරා අවලංගු කරා කිව්වොත් ලොකු ප්‍රශ්නයක්. ඒ ලොකු මානසික ප්‍රශ්නයක් වෙනවා. ඒ මානසික ප්‍රශ්නේ ඊළඟට සමාජ ප්‍රශ්නයක් වෙනවා. ලොකු අරුබුදයක් වෙනවා. ඉතින් එක දවසක් දෙකක් විනෝද වෙන්න සතුටු වෙන්න නැහැ එහෙම අවස්ථාවක් නැහැ කීවහම ඇයි එය විශාල අසහනයක් වෙන්නේ එක හේතුවක් තමා අවුරුද්දේ අනිත් දවස්වල අප නිදහසේ නොවේ ඉන්නේ. ඉර වෙලා ඉන්නේ. සමාජයේ සංස්කෘතිය රට ආගම නීති මේ සියල්ල ඇතුලේ තමන් හදාගත්ත සම්ප්‍රදායන් සමග ඒ සියල්ල ඇතුලේ ඉරවුණු කෙනෙකුටයි මිනිසයා කියන්නේ. මිනිසෙක උපදින්නේ ඉරගයක් ඇතුලේමයි. දෙලියක ඉපදිලා දවසට හිරේට දානවා නම් තේරෙනවා හිරේක ඉන්නේ කියලා. නෑ මිනිස්සයා උත්පත්තිය ලබන්නේම සමාජයක දෙමව්පියන් සමග ආගමක් එක්ක නීතියක් එක්ක සමාජයක සම්ප්‍රදායක් සමග ඉතින් මේ මේ සියල්ල එක්ක උපදිනවා කියන්නේ උපදින්නෙම හිරකයක් ඇති ඊළඟට මේ ඒ බාහිර වශයෙන් අභ්‍යන්තර වශයෙන් Tamange සිතවිලි වල බැලුවත් තියෙන්නේ වහල් බවක්. ඒ නිදහස් සිතවිලි අප මොනතරම් ලස්සනට ගීත ගායනා කරත් නිවහල් සිතවිලි කියලා සිතවිලි දිහා බැලුවාම කොහොමත් නිවහල් සිතවිල්ලක් තියෙන බවක් පේන්න නැහැ. හැම සිතවිල්ලක් වගේම අතීතයට වහල් වෙලා අතීතයට තමන්ගේ අතීත පුරුදු වලට අතීත අත්දැකීම් වලට අතීත කෙලෙස් වලට වහල්ුණු සිතවිලි තමයි එන්නේ. ඉතින් බාහිර වශයෙන්ුත් ඉරගයක් ඉරගේ ඇතුළට එන්නේ නිවහල් කෙනෙකු නොවේයි වහල් කෙනෙක්. ඒකට වහලෙක් හිරකයක්ක උපදිනවා. මේ කාරණය මෙනෙහි කරන්න වටින දෙයක්. පිළිගන්න නොවේයි. ඒ ගැන කල්පනා කර, මනසිකාර කර බලන්න වටිනවා. නිදහස් කෙනෙකු හිරේට දාන එක එකක්. එයා දන්නව නිදහස මොකද්ද? තිබුණු නිදහස දන්නවා. අහිම වුණු නිදහස දන්නවා. නැවත සොයාගෙන යා යුතු නිදහසක් දන්නවා. නමුත් ඉරගේකම උපදිනවා නම් කෙනෙකු උත්පත්ති ලබන්නේම බන්ධනාගාරයක නම් ආ ඒ උත්පත්තිය ලබන මනස සිටිවිලි වලට වහල් වුණු මනසක් නම් නිදහස් කියන්නේ වචනයක් පමණයි නිදහස කියා හිතන්නේ Tamanට ඕන දේ කරන්න පුළුවන්කම Tamanට හිතෙන දේ කරන්න ඉඩ තියෙනවා නම් එය තමා නිදහස කියා තේරුම් ගන්න. එතකොට එහෙම කෙනෙකු නිදහසට දෙන අර්ථකථනය හරිම වෙනස්. නිදහස විදිහට එබඳු කෙනෙකුට පේන්නේ Tamange සිටිවිලි වලට අනුව ක්‍රියා කරන්න ලැබෙන ඉඩ. සිතවිල්ලට අනුව හිතන්න සිතවිල්ලකට අනුව කතා කරන්න සිතවිල්ලකට අනුව හැසිරෙන්න තියෙන නිදහස. ඉතින් එහෙම හිතෙන දේ කරන්න පුළුවන් නම් ඒ හිතට හිතෙනවා Taman නිදහස් කියලා. Tamante හිතෙන දේ කරගන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් අහන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් අන්න නිදහස්. හැබැයි කිසියම් වෙලාවක හිතෙන දේ තානුව ජීවත් වෙන්න බැරි වුණු තැන නිදහසක් නැහැ. ඒක නිදහස පිළිබඳ එබඳු අර වහල් හිත දෙන අර්ථකථනය ඒ තමයි. එයාට නිදහස හිතන දේ කරන්න පුළුවන්. දැන් හිතන දෙයින් කීයෙන් කීයද කෙනෙකුට කරගන්න ලැබෙන්නේ. බලන්න එක එක පැයකදී මොනතරම් දේවල් හිතෙනවද? එකම එක හෝරාවක ඔය හිත දිහා බලාගෙන සිටින විට නැත්නම් මේ භාවනාවක් විදිහට සිටිවිලි දිහා බලාගෙන ඉන්න උත්සාහ කරන විට පේනවා මොනතරම් සිතවිලි සඳරාවක් උනනවද එනවද කියලා. එයින් සමහර සිතවිලි නිකම්ම නිකම් මතකයන් පමණයි. හැබැයි අතර ඕනෑකම් මතුවෙනවා. අවශ්‍යතා කියන දේවල් එනවා. අවශ්‍යතාවය එන්නේ සිටිවිලි විදියට. මෙහෙම කියන්න ඕනේ, හරි යන්න ඕනේ. මේ දේ බලන්න ඕනේ. ද ওই විදිහට මේ ඕනකම් එන්නේ. ඕනෑකම් එන්නේ සිටිවිලි විදිහට. වෙන විදිහක් නැහැ. ඕනෑකම් ඇති වෙන්නේ. ඒතරේ ඕනෑකම් මේ වල වර්ග තියෙනවා. කෙනෙකුට උදව් කරන්න ඕනෑකමක් තියෙනවා. කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න ඕනකම එනවා. ඒ වගේම උදව්වක් ඕනෙ කෙනෙකු ඉන්නවා දැක දැක අහක බලාගෙන යන ඕනකමත් එනවා. තව කෙනෙකුට කරදර කරන්න ඕනකමත් එනවා. මේ සියල්ල ඕනෑකම්. ඉතින් මේ එක එක හෝරාවකදී එක විනාඩි 60කදී එන සිතවිලි පැත්තකින් තියන්න. සිතවිලි ගණන් කරන්න බෑනේ. පැයකදී එන සිතවිලි ගන්න. නමුත් පැයකදී ඇතිවෙන ඕනෑකම් ගැන අපට දැනුවත් වෙන්න පුළුවන්. මොන තරම් ඕනෑකම් ඇති වෙනවද නම් ගණන් කරන්නත් පුළුවන්. කෙනෙකුට හිත දිහාම බලාගෙන හිතක ඕනෑකමක් මතුවන විටම උපදින විටම ආ එකයි දෙකයි දැන් මේ විදිහට ගණන් කරන්න පුළුවන් සිතිවිලි ගණන් කරන්න බැරි වුණාට හිතක ඇතිවෙන ආශාවන් ගණන් කරන්න පුළුවන් ආශාවන් ඒතර ආශාවන් එන්නේ සිතිවිලි විදිහට. සිතිවිලි විදිහට නැතුව ආශාවට වෙන විදිහකට එන්න බෑ. ඒ නිසායි පිටවතුනි මේ සිතිවිලි දිහා බැලීම වැදගත් වෙන්නේ. සිතිවිලි දිහා බලාගෙන සිටීමට නොවේ විපස්සනා විදර්ශනා කියන්නේ. දර්ශනා විපස්සනාව එකක් සිතවිලි දිහා බලාගෙන සිතවිල්ල දැන ගැනීම තව දෙයක්. දැන් හැබැයි සිතවිලි දිහා බලන්න බැරි කෙනෙකුට විපස්සනාවක් කරන්න බෑ. විපස්සනා කරන්න අවශ්‍ය වෙන මූලිකම සුදුසුකමක් තමා සිතවිල්ල දැනගන්න පුළුවන්කම. මේ සිතිවිල්ලක් කියලාවත් දැනගන්න පුළුවන්කම. මෙහෙම හිතෙනවා කිය. මතක් වුණා කියලා දැනගන්න පුළුවන්. දෙහෙම බැරි නම් විපස්සනා කරන්න බෑ. විපස්සනා කරනවා කිය අතර කෙනෙකු කරන්නේ විතර්ක ඇති කර කර ඉන්නේ. කොහේ හිත හිත ඉන්නවා. මේ හිත හිත සිටීම එක විපස්සනා කිරීම තව දෙයක්. සිතිවිල්ල වෙන් කරගත්ත කෙනාට තමයි විපස්සනා කරන්න පුළුවන්. ඒ නිසා මේ භාවනාවේදී නැතිනම් මේ මාර්ගයේදී එක් වැදගත් සම්දිස්ථානයක් තමා සිතිවිල්ල සිතිවිල්ලක් විදිහට දැනගනි. සිතිවිලි වලට දැනක් දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ. නමුත් සිතවිල්ලක් ආවා කියලා දැනගන්නවා. හිතුණා කියලා දැනගන්නවා. මතක් වුණා කියලා හඳුනාගන්නවා. එහෙම හඳුනාගන්න පුළුවන් කෙනාට තමයි මේ මතක් වීම වලට අමතරව ඕනෑකම් මතුවෙනවා කියලා පේනවා. මතක් වීම එකක් ඕනෑකම් ඇතිවීම තවත් දෙයක්. මේ දෙක දෙකක්. මේ දෙකම ඇති වෙන්නේ සිතිවිලි විදිහට තමයි. ඕනෑකමක් ඇති වෙන්නේ සිතිවිල්ලක් විදිහට මතක් වීමත් සිතිවිල්ලක්ම තමයි මේවට කියන නම තමයි සිතිවිලි කියලා. එහෙම නැතු සිතිවිලි කියලා දෙයක් නැහැ. මතක් වෙනවා අවශ්‍යතාවයක් හිතේ ඇති වෙනවා. ඉතින් මේ දෙකටම අපි කියනවා පොදුවේ සිතිවිල්ලක් නමුත් මේ දෙක අහසට පොළොව වගේ වෙනස්. එකක කිසිම දෙයක් නැහැ. මතක් වීමක් අරන් බලන්න එහි කිසිම දෙයක් නැහැ. ඕනෑම දෙයක් මතක් කරලා බලන්න මතකයේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැනක් මතක් කරලා බලන්න මොනවද තියෙන්නේ. මේ මතකයේ බලන්න කිසි දෙයක් නැහැ. ගෙදර මතක් කරලා බලන්න වෙන දැන් මෙතන නැති අය බලන්න නිල්ලඹ මතක් කළා. ඒ මතකයේ ඇතුලේ මොනවද තියෙන්නේ? භාවනා ශාලාව තියෙනවද? ප්‍රශ්න තියෙනවද පොකුණ තියෙනවද පඩිපෙල් තියෙනවද මොනවත් නැහැ මතකයේ ඇතුලේ මොනවත් නැහැ ඒ වගේම කවුරුවත් නැහැ ඕනම කෙනෙකුව මතක් කරගන්න පුළුවන් නමුත් ඒ මතකයේ ඇතුලේ ඒ මතක් කළ කෙනා නැහැ මතක් උණු කෙනක් නැහැ මතක් කළ කෙනක් නැහැ දෙන්නම නැහැ මතකයේ ඇතුලේ නමුත් මේ මේ මතක් වීම හා මතක් කිරීම සිදුවන්නේ අසිහියෙන් නිසා කියන්නේ ප්‍රමාණවත් සිහි කල්පනාවකින් තොරව නිසා මතක් වීමක් එක්කම හැඟෙනවා මමයි මතක් කළේ මටයි මතක් වුණේ අහවල් කෙනා ගැනයි මේ මතකේ තියෙන. ඒකට ඒ කෙනත් ඉන්නවා එතන මතක් කරපු කෙනත් ඉන්නවා මතක් වුණු කෙනත් ඉන්නවා. දෙන්නම ඉන්නවා. නමුත් ඇත්තටම මතකයක් ඇතුලේ ওই දෙන්නම නැහැ. ඒ මතකයක් පමණයි. මතකයකයි සිදුවීමකයි වෙනසේයයි. සිදුවීමකදී යමක් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න දේවල් ඕන. පුද්ගලයන් ඕන. දාන ඕන. දැන් මේ කාරණා තුනෙන් තොරව කිසිම සිද්ධියකට වෙන්න බෑ. එකක් තමයි ස්ථානයක් තියෙන්නේ. සිද්ධියක් වෙන්න තැනක් තියෙන්න ඕන. ඊළඟට දේවල් ඕන. තුන්වෙනිව පුද්ගලයෙක් ඉන්න ඕන. දැන් ඒ කිසිවක් නැතුව සිදුවීමක් නැහැ. අඩුම ගානේ සිදුවීමක් වුණා කියලා දැනගන්න හරි එක කෙනෙක් කියන්න ඕනේ. ඒතරේ කෙනත් ඒ සිද්ධියේ අඩුම ගානේ සාක්ෂිකාරයෙක්. දැන් නායකයා කියලා ඒ නායයන් තන කවුරුවත් නැහැ. අපි හිටියෙත් නැහැ වෙන කෙනෙක් හිටියනම් එයාට කියන්න බෑනේ නායකයාට. හැබැයි කවුරු හරි මේක පස්සේ දැකලා හරි ඈතින් දැකලා හරි චන්ද්‍රිකා මාර්ගයෙන් දැනගෙන හරි අපිට කියනවා. ඒතකොට එයා කියන කෙනත් ඒ සිද්ධියේ ඉන්නවා. එයා සාක්ෂිකාරයෙක් විදිහට ඉන්නවා ඒක. තනකුත් ඕනේ. දේවලුත් ඕනේ. ඒතර ඕනම සිද්ධියක මේ කාරණා තුන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සිද්ධියක් වෙන්නේ නැහැ. මතකයක් ගත්තාම එකක්වත් හොඳට බලන්න හිතට එන මතකයන් ඇතුලේ කවුද ඉන්නේ? මොනවද තියෙන්නේ? කොතනද මතකය? ස්ථානයක් විදිහට ගන්න බලන්න. දැන් කොළඹ ගැන කෙනෙකුට මතක් වෙනවා. හැබැයි මතකයේ ඇතුලේ කොළඹ නැහැ. කොළඹ කියන ඒ කොහේ හරි ඒ කොළඹට බෑ කෙනෙක්ගේ මතකයක් ඇතුලේ පවතින්නේ. කවුරුවත් නැහැ. කිසිම මිනිසෙකුට බෑ මතකයක් ඇතුළේ ජීවත් වෙන්න. දේවල් වලටත් බෑ. දේවල් වලට වාහන වලට දුරකථන වලට පොතපත වලට කෑම බීම මේ එකකටවත් බෑ මතකයක් ඇතුළේ. මතකයේ ඇතුළේ කිසි දෙයක් නැහැ. ඒ නිසා මතකයේ කියන්නේ සිද්ධියක් නෙමෙයි. මතක් වෙනවා උණු හැටි. යමක් වූ හැටි තමයි මතක් වෙන්නේ. මිසක් යමක් වෙන හැටි නෙමෙයි. යමක් වෙන හැටි මතක් වෙන්න බෑ. වෙන හැටි දකින්න පුළුවන්. මොකද ඒ වර්තමානයේ සිදුවන දේ. යමක් වෙන හැටි දැකීමයි යමක් වූ හැටි මතක් කර ගැනීමයි නැතිනම් මතක් වීමයි මේ දෙකක් දෙකක්. ඒතර බලන්න හිතවතුනි මොන තරම් මේ අප හිතාගෙන ඉන්න දේවල් නැතිනම් අප පිළිගන්න දේවල් ඇත්තටම එහෙමද වෙන්නේ නැතිනම් වෙන විදිහකටද තියෙන්නේ කියලා. ඉතින් මේ මතක අප්‍රාණිකයි. මතක අජීවී. ඒවා ඇතුලේ ජීවයක් නැහැ. සිද්ධිය ජීවි සජීවි වෙන්න පුළුවන්. ඕනම සිදුවීමක් දැන් වෙනවා ක්‍රියාකාරීත්වයක් එතන ජීවයක් තියෙනවා. නමුත් මතකයේ ඇතුලේ නෑ ජීවයක්. එයා ජීවි. එනිකම්ම නිකන් සමතලාදයක්. සිද්ධියක් ද්විමාන වෙන්නත් පුළුවන් ත්‍රිමාන වෙන්නත් පුළුවන්. ත්‍රිමාන කොහොම වුණත් සිද්ධියක් අඩුම ගානේ ද්විමානයි. නමුත් මතකයේ ආරම්භ බලන්න ඒක නිකම්ම නිකන් නිකම්ම මොට්ටදය. ඒක ද්විමාන කියන්නත් බෑ මතකේ. දැන් සිතිවිලි විදිහට වැඩිපුරම එන්නේ මතකයක්. මතක් වීම තමයි වෙන්නේ. මේ මතක් වීම අතර සම්බන්ධයක් නැහැ. කියන්නේ මේ වෙලාවේ මතක් වෙන්න දේ දැන් මේ තප්පරේ මතක් වෙන දේ අපි හිතමු ඊයේ වුණු ඊයේ මුණ ගැහුණු කෙනෙක් කිය. ඊළඟ තප්පරේ අර කෙනාටයි ඊයටයි දෙන්නටයි කිසිම අදාළයක් නැති තම අවුරුදු 5කට ඉතර කලින් දෙයක් වෙන්න පුළුවන්. මේ මතකයන් දෙකක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැහැ. එහෙම තියෙන්න ඕනේ කියලා නීතියකුත් නැහැ. ඒක කොහොමද මෙහෙම මතක් වෙන්නේ කියන එක කවුරුවත් දන්නේ නැහැ. දැන් පිළිවෙලකට මතක් වෙවි යනවා නම් අපි හිතමු දැන් අද උදෙන් පටන් ගත්තාම උදේ ඉඳලා මේ වෙනකල් අනුපිළිවෙලින් සිදු වුණු දේ කෙනෙක් නම් මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි එන්නේ. එහෙමනම් එතන ඒ එහෙම යාන්ත්‍රණයක් තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා තාක්ෂණයක් තියෙනවා වැඩපිළිවෙලක් තියෙනවා එහෙම තමයි වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයිනේ වෙන්නේ. ඒතර මේ මෙතන නෑ කිසි අනුකූලතාවයක්. මතක් වීම අතර. ඇයි මේ වෙලාවේ මේ දේ මතක් වුනේ කියන කවුරුවත් දන්නේ. ඒකට උත්තරයක් දෙන්න බෑ. උත්තර නැති ප්‍රශ්නයක්. ඒ නිසා ඒක ප්‍රශ්නිකුත් නෙමෙයි. දැන් ප්‍රශ්නයක් නම් උත්තරයක් තියෙන්න ඕනේ. හැබැයි කෙනෙකු හිතනවා නම් මේ ප්‍රශ්නයක් මේ ඇයි මේ වෙලාවේ මේ දේ මට. ඉතින් ඒකට උත්තර හොයන්න ගියාට හිතා ගන්න පුළුවන් අනුමාන කරගන්න පුළුවන් විවිධ හේතු නමුත් නිශ්චිත ඒකායන පිළිතුරක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ඒ ප්‍රශ්නයක් නොවේ ධහමට අනුව විපස්සනාවට අනුව ඒ ප්‍රශ්නේ නෙමෙයි අහන්න ඕනේ. ඇයි මේ දේ මේ වෙලාවේ මතක් වෙන්නේ? ඒ ප්‍රශ්නෙත් එක්ක කෙනෙකුට හුඟක් හිත හිත ඉන්න පුළුවන්. ඕනෑම කෙනෙකුගෙන් අහන්නත් පුළුවන්. ඉතින් කට උත්තරයක් නැහැ කිසිම කෙනෙකුට ඒකට හරි උත්තරයක් දෙන්න බෑ. මොනවා හරි කියන්න පුළුවන්. ඒ වෙනුවට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් ඊට වැඩිය අවබෝධයට හේතු වෙනවා. කොහොමද? ඇයි මේ වෙලාවේ අහවල් අහවල් දේවල් මතක් නොවෙන්නේ? මේ එකක් විතරක් මතක් වෙන්නේ. ඇයි අනිත් දේවල් අමතක වෙන්නේ? මේ ප්‍රශ්නේ ඇහුවොත් නම් ඒ ප්‍රශ්නයත් එක්ක කෙනෙකුට සෑහෙන දුරක් භාවනාව යන්න පුළුවන්. එහෙම යනකොට තමයි තේරෙන්නේ මේ මතකේ කියන්නේ අපට අයිති දේවල් නොවන බව. මේ අපේ ළඟ සාක්කුවේ තියෙන දෙයක් අපිට ඕනනම් ඒ තියෙන පිටුම් 10ක් දේවල් තියෙනවා, බෑග් එකේ 50ක් තියෙනවා. ඒකෙන් අපිට ඕන දේ ගන්න පුළුවන් අත දාලා. පෑනක් ගන්න ඕන කෙනාට පෑනක් ගන්න පුළුවන්. පොතක් ගන්න ඕන කෙනාට පොතක් ගන්න පුළුවන් පැනඩෝල් පෙත්තක් ගන්න ඕන කෙනෙකුට පැනඩෝල් පෙත්තක් ගන්න පුළුවන් දුරකථනය ගන්න ඕන කෙනාට දුරකථනය ගන්න නැති ඒක ඒ තියෙන දේවල් මොකද තමන්ම දාලා තමන් දන්නවා තමන්ගේ දේ තමයි. හැබැයි මතකේ හිම නෙමෙයි. මතක් වුණාට අමතක වුණාට හිතලා දේවල් මතක් කරගත්තට මතකේ කියන්නේ මතක් වෙන කෙනාට අයිති දෙය නෙවෙයි. මතකයට අයිතිකරුවෙකු නැත. අයිතිකාරයෙක් නෑ මතකයට. ඒ නිසා කිසිම දෙයක් සදහටම අමතක කරන්නත් බෑ. මොනම දෙයක්වත් සම්පූර්ණයෙන්ම අමතක කළා දාන්නත් බෑ. తాවකාලිකව අමතක වෙන්න පුළුවන්. වැඩවැටිකම නිසා අමතක වෙන්න පුළුවන්. හැඟීම් බර වීම නිසා සමහර දේවල් අමතක වෙනවා. වෛද්‍ය විද්‍යාව කියන විදිහට මොලේ යම් යම් දුර්වලතා නිසා අමතක වෙන්න පුළුවන්. කම්පනයක් නිසා අමතක වෙන්න පුළුවන්. හැබැයි කියවෙන්නේ පදහටම අමතක වුණා. ඒ නිසා තමා ඔය සමුගන්නා මොහොතේදී මොනවා මතක් වෙයිද කියලා නිශ්චිතවම කියන්න බෑ කියන ඕනෑම දෙයක් මතක් වෙන්න පුළුවන් කියන ඕනෑම දෙයක් මොලේ දුර්වල වෙලා මොලේ අඩපණ වුණු කෙනෙකුට වුණත් ඕනෑම දෙයක් මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වෙන්න පුළුවන් දේවල් ගැන දහමේ තියෙන විස්තර අනුව දැන් මේ ජීවිතයේ කළ දේවල් මතක් වෙවි මතක් වෙවි යන්න පුළුවන්. ඒකත් අනුපිළිවෙලකටම නෙවෙයි. දැන් මේ වෙලාවෙන් පටන්ගෙන ආපස්සට මතක් වෙවි යනවම නෙමෙයි. මේ දැන් මතක් වෙන විදිහට තමයි එහෙම මෙහෙම මතක් වෙනවා. වෙනසකුත් තියෙනවා. දැනුයි ඒ ඒ වෙලාවේ වෙනසක් වෙනවා මොකද ඒ වෙලාවේ එය පම්මනයි සිදු වෙන්නේ. නමුත් දැන් අපිට බාහිර ශබ්ද ඇහෙනවා, ඇස්වැරියාම දේවල් පේනවා, ඇකට දැනෙනවා. කතා කරන්න පුළුවන්. අර අවස්ථාව ගැන කියන්නේ ඒ මොනවත් බෑ. වැඩ කරන්නේ එකම එක ඉන්ද්‍රියයි ඒ මනෝ ඉන්ද්‍රිය පමණයි. මනින්ද්‍රිය පමණයි. ඒ නිසා අර මතක් වෙන දේ මොනවා හරි මතකයක් ආවහම ඒ මතකය අර දැන් අජීවී වුණාට ඒ වෙලාවේ සජීවී වගේ තමයි දැනෙන්නේ. දැන් වුණත් යම් යම් අවස්ථා මතක් වුණාම කෙනෙකු ඒ මතකයේ ඇතුළට නික ඇදලා ගත්තොත් එහෙම ඒ මතකයේ ඇතුළට ගියොත් ඇහෙන්නේ නැති වෙනවා, පේන්නේ නැති වෙනවා, ඉන්න බව දැනෙන්නෙත් නැහැ. ඒතරේ මතකය නිකන් පණ තියනා වගේ දැනෙනවා. දැන් වෙනවා වගේ. ඉතින් අර අවස්ථාවලත් එහෙම තමයි වෙන්නේ කියලා කියන්නේ සාමාන්‍ය හිතකට. මේ කියන්නේ හොඳ සිහියක් තියෙන හිතක් ගැන නෙමෙයි. සාමාන්‍ය හිතකට ඇහෙන්නේ නැහැ වෙලාවේ පේන්නේ භෞතික වශයෙන් මේවා ඇහිලා තියෙනවා. මානසිකව නෙමෙයි භෞතිකවම වැහිලා. අනිත් ඉන්ද්‍රියයන් පහම එතකොට වැඩ කරන්නේ මනින්ද්‍රිය පමණයි. ඒ මනින්ද්‍රියට එක එක දේ මතක් වෙනවා. චිත්‍රපටියක් ඒ මතක් වෙනවා. හැබැයි එතන මේ හරි පිළිවෙලකට මතක් වෙවි යනව නෙමෙයි. ඉතින් එහෙම ඇයි මේ පිළිවෙලකට මතක් වෙන්නේ නැත්තේ කියන්න තව හේතුත් තියෙන්න පුළුවන්. කොහොම හරි දැන් එහෙම එහෙම නොවෙන්න එක හේතුවක් තමයි මේ දැන් හේතුවක් කලින් කිව්වනේ මේවා අපිට ඇති නෑ කියලා. හැබැයි තව හේතුවක් තියෙනවා. දැන් මේවා දැන් මේ මේ වෙලාවේ වෙන සිද්ධිය අපි තුන් මෙතන තියෙනවා. ඒක උඩින් ඊළඟට වෙන සිද්ධිය වැටෙනවා. දැන් එහෙම එහෙම එහෙම එහෙම තට්ටුවක් එනවා නම් ඔන්න අගේ ඉඳලා හරියට මුලට යන්න පුළුවන් එකින් එක එකින් එක එකින්. අපුණාරි එහෙම තියෙනවා කියන්නේ පොත් ටික ඉස්සෙල්ලා මම වෙන පුතේ දැන් ලියුම් කියන්නේ ඔය ෆයිල් එක ලියුම් ගොනෝක ලියුම් අමුණනකොට එහෙමනේ ඉස්සරම හම්බෙච්ච දෙවියන්ටින් ඉතින් ඊළඟ ලියුම අමුණනවා දැන් මෙහෙම මෙහෙම අමුණන් එන්න පුළුවන් නැත්නම් අන්තිම ලියුම උදින් ඊළඟ වෙයටින් කොහොම හරි ඒතරේට අනුපිළිවෙලක් තියෙනවා දැන් මාතකේ එහෙම වෙන්නේ නැහැ එහෙම නොවෙන්නේ එක හේතුවක් තමයි මේක අස්සෙන් අපි එක එක වෙලාවට එක එක ඒවා එලීට ඇදලා ගන්න ඕනේ මතක් කරන්නේ. ඒතර ඇදලා ගත්තාම ඊළඟට ඒක කියන්නේ උඩින්. ආයර තිබ්බ තැනට ඒක දාන්න බෑ කෙනෙකුට. දැන් සාමාන්‍ය හිතක් කරන්නේ මේ ඔක්කොම අවුල් කරලා දාන. මේ මතක ගබඩාව අවුල්. මේ සාමාන්‍ය හිතකට ඒ නිසා කිසියම් දෙයක් පිළිවෙලකට මතක් කරගන්න බෑ. එය සුවිශේෂී ඥානයක් කියන. විශේෂ ඥානයක්. අභිඥා කියලා කියනවා. ඒ අභිඥා ලැබුවාම ඒ අභිඥාව ලැබුවාම ඒ සුවිශේෂී ඥානය ලැබුවාම එනකොට පුළුවන් හරි පිළිවෙලකට මේ මතක පිටුව එකින් එක පෙරලගෙන යන්න. එකින් එක පෙරලගෙන යන්න යන්තා දුරකට ඕනෑකම තියෙනවා නම් හා අවශ්‍ය තියෙනවා. දැන් අර වගේ වෙලාවක එහෙම හිතක් නෙමෙයිනේ. ඒතර එහෙම මෙහෙම පෙරලෙන්නේ. ඒ පෙරලෙන අතර තාම ආවිෂය තියෙනවා නම් මරණාසන්න වෙලාවේ තාම ආවිෂය තියෙනවා නම් දහම කියනවා පෙර ආත්මවල සිදුවීමක් මතක් වෙන්න පුළුවන්. තාම මේ ගිහිල්ලා නැත්නම් අරවත් වෙන්න පුළුවන් කියලා. දැන් එතනින් පේනවා දැන් ඒ ඒ ගියාත්මවල හිතන්නකො මිනිස්සෙක් වෙලා හිටියා සතෙක් වෙලා හිටියා ඒතර මොලයක් තියෙනවනේ. ඒ මොලේ දැන් නැහැනේ මෙතන. ඒ මොලේ දැන් නැහැ. ඒතර මොලේ මොලේ කියන එක සම්පූර්ණයෙන්ම නැති වුණත් මතකයේ තියෙනවා. ඒ නිසා මොලේට හානි වුණා කියමින් తాවකාලිකව ඒව අමතක වෙනවා මිසක් සදාටම අමතක වෙනවා කියන්න බෑ. විශේෂයෙන් මරණාසන්න වෙලාවේ මනෝ විඥානය තමයි ප්‍රබලම ඉන්ද්‍රිය වෙලාවේ. දැන් අපේ ඉන්ද්‍රියන් වලට බලය 6කට ගිහිලා 6න් එකක් වගේ තමයි සාමාන්‍ය ඉන්ද්‍රියකට වැඩ කරන්නේ. අර වගේ වෙලාවක 6න් 6ම 6න් 5ක් නෙමෙයි 6න් 6ම සම්පූර්ණ බලය තියෙන මනෝ විඥානයට. ඒ හරිම ප්‍රබලයි. ඉතින් ඒ මොනතරම් ප්‍රබලද කියනවා නම් ඒ මනෝ විඥානයට තමයි පුනර්භවයක් හදන්න පුළුවන්. හිතන්නේ ඒ ඉතින් මොනතරම් බලයක් එතන තියෙනවද කියලා. මෙතන ඉන්න කෙනෙකුව තව තැනකට ගෙනියන්න. තව තැනක පහල කරන්නේ. බලයක් තියෙනවා. ඉතින් මතක් වෙවි යනවා එහි ඉවරයක් නැහැ. හැබැයි මේවා මතක් වෙවි කියන්න ප්‍රශ්නයක් නැහැ. ඔය මතක් වෙවි මතක් වෙවි යනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මතකයන් අතර ඕනෑකම් ඇති කරගන්න. අන්න එතන තමයි ප්‍රශ්නේ. ඕනෑකම් ඇති කර ගැනීම. ඉතින් ඒ ඇති කරගන්න ඕනෑකනුයි අර මතක් වීම අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමන් දකින්න කැමති කෙනෙකු කතා කරන්න කැමති කෙනෙකු මතක් වෙන්න පුළුවන්. ඒ මතකයත් එක්ක අනියා බලන්න තියනවා නම්. ඈ කතා කරන්න තියනවා නම් තියෙන ඕනකම එන්න පුළුවන්. ඒතර මතක් වීම එකක් ඕනකම තව එකක් අනිවාර්යයෙන්ම ඕනකමක් වෙනවා කියන්න බෑ. මේ ඕනකමක් එන්න ඉඩ තියෙනවා. ඒ අනිත් පැත්තට එන්න පුළුවන්. එහෙම කෙනෙක් මතක් වුණාම ආයෙනම් මේ මිනිස්සයා ඕනේ නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. දැන් ඇති ඇති දැක්ක ඇති කතා කරා ආයෙනම් ඕනේ නැහැ. මෙතන මෙතෙක් ජීවිත කාලේ පුරාම ඕනේ වුණු දෙයක් ඊළඟ වතාවේ මතක් වෙන විට ඕනේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම ජීවිත කාලයක් ඕනේ නැහැ කියලා හිතන් හිටිය දෙයක් ඕනේ කියලා හිතෙන්නත් පුළුවන්. එතනත් අපේ පාලනයක් නැහැ. කිසිම කෙනෙකුට කියන්න බෑ. කිසිම කෙනෙකු කියන්නේ සාමාන්‍ය හිතකට කියන්න බෑ මේ දේ මට මෙතෙක් කාලයක් ඕනේ වුන්නේ ඉස්සරහටත් ඕනේ නැහැ. ඕනේ වෙන එකක් නැහැ කියලා ස්ථිරව කියන්න බෑ. ඕනේ වෙන්න පුළුවන්. මෙතෙක් කාලයක් මේ දේ ඕනේ වුණා ඉස්සරහටත් ඒ නිසාම ඕනේ වෙයි කියලා කියන්නත් බෑ. උපා වෙන්නත් පුළුවන්. මේ දෙකත් සාමාන්‍ය හිතට පාලනයෙන් තොරයි. අනේ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපිට ඕනෑ වෙච්ච දේවල්ම ඕනේ වෙනවා නම් එපා වුණු දේම එපා වෙනවා නම් අපි දන්නවා. අපි කොයි වගේ කෙනෙක්ද මොන විදිහටද අපි හැසිරෙන්නේ මොනවද ඕනේ වෙන්නේ මොනවද එපා වෙන්නේ. ඔය ඕනෑ එකකන් දෙකින් තමයි පුද්ගලයා කියන කෙනා මතුවේ. පුද්ගලයේ මේ මම කියලා අනන්‍යතාවයක් ගොඩ නැගෙන්නේ ඕන එපා නිසා. මට මොනවද ඕනේ මට මොනවද එපා. ඒ තවත් කෙනෙකුට වැඩිය වෙනස්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ අපි අපි ඔක්කොටම එකම දේ ඕනේ. අපි ඔක්කොම ස්වභාවික පරිසරයට කැමතියි. අපි ඔක්කොම කියන්නේ සියලුම මිනිස්යන් නෙමෙයි නමුත් කිසියම් කණ්ඩායමක් ගැන කියන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ ස්වභාවික පරිසරය කියන එක සිය දෙනෙක් නම් සිය පරිසරයක්. පරිසර 100ක්. ඒ අතර වෙනස්කම් තියෙනවා. ඒතර මම කියන මම නිර්මාණය වෙන්නේ ඕනෑ එපාකම් දෙකේ සංවිද්‍යාවය. මමව මම කියන ස්වභාවය මම කියන පුද්ගල භාවය මම කියන ශක්තිය නිෂ්පාදනය වෙන්නේ නිර්මාණය වෙන්නේ ඕනෑකමයි එපාකමයි උද ඉතින් ඒ නිසා තමයි දහමේ කියන්නේ කිසිම ඕනෑකමකුත් නැත්නම් එපා වීමකුත් නැත්නම් එතන මම කියලා ගන්න දෙයක් නැහැ. මම කියලා කියන්න දෙයක් නැහැ එතන. මට මොනවත් ඕනේ කියන තැන මම ඉන්නවා. මට කිසිම දෙයක් එපා කියන තැනත් හැබැයි ඕනෑකමයි එපාකමයි සම්පූර්ණයෙන්ම ඡය වුණු තැනක මම නෑ. මම කියන ඒ ඒ මේ බෝම්බේ නෑ. කොයි වෙලේ පුපුරයිද දන්නේ නෑ. ඕනකමක් එක්ක පුපුරනවා, එපාවීමක් එක්ක පුපුරනවා. එහෙම දෙයක් නෑ ඒක. ඉස්. නමුත් අපේ හිත්වල ඕනෑකම් එපාකම් තියෙනවා. ඒතර මොනවද ඕනේ මොනවද එපා කියන එක තීරණය වෙන්නේ මතකය උඩයි. අපි දන්න දේ උඩ. නොදන්න දෙයක් ඕන වෙන්නෙත් නෑ එපා වෙන්නේ. එතකොට මේ සම්බන්ධයේ හඳුනා ගැනීම මොනතරම් වටිනවද බලන්න ප්‍රයෝජනවත්ද බලන්න මතක් වීමයි ඕනෑකම හෝ එපාකම ඇතිවීමයි අතර මතක් වීමකින් තොරව ඕනෑකමක් එපාකමක් ඇති වෙන්නේ ඕනේ මොනවද එපා මොනවද මතකයේ තියෙන ගන්න දෙනවා. අහලා තියෙනවා, හිතලා තියෙනවා, කල්පනා කරලා තියෙනවා. අ එහෙම අත්දකලා නැති වුණාට අහලා, හිතලා, දැකලා, කල්පනා කරලා මවාගෙන හිතේ චිත්‍රයක් ඇඳගෙන තියෙනවා බොහෝ දේවල් ගැන. අද්දුටු දේවලුත් තියෙනවා. අත්නොටුටු දේත් තියෙනවා. ඒ ඔක්කොම දන්නා දේවල්. ඉතින් දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවනේ. සුතමේ ඥානය, චින්තාමේ ඥාන කියලා දැනගන්න පුළුවන් ක්‍රම. අහලා දැනගන්න පුළුවන්. හිතලා දැනගන්න පුළුවන්. අත්දකලා නැහැ. අත්දකින්නම ඕනේ නැහැ යමක් දැනගන්න. අත්දකලත් පුළුවන්. කොහොම හරි හිතවතුනි මතක් වෙනවා. ඒ මතකයක් එකමයි ඕනෑකමක් එපාකමක් ඇති වෙන්නේ. මේ දේ ඕනේ, මේ දේ එපා. මත මතකය අතීතයට සම්බන්ධ වෙන්න පුළුවන්. මතකේ අපිට මතක් වෙන්නේ අතීතේනේ. හැබැයි මතක් වීම සිදු වෙන්නේ වර්තමානයේ. මේ වෙලාවේ මතක් වෙනවා. මරණාසන්න වෙලාව ගත්තත් වර්තමානයේ. දැන් තමයි මතක් වෙන්නේ. ඕනෑකම එපාකම ඇති වුණු ගමන්න අන්න අනාගතේ හැදෙනවා. ඕනේ මේ දේ ඕනේ. ඒතර ඕනේ කියපු ගමන්ම කාලය හැදෙන ඕනේ කියන්නේ මේ දැන් නැහැනේ. කොතෙන් තියෙනවා ඒක ඉස්සරහටත් ඕනේ දිගටම ඕනේ. දැන් තියෙනවා ඒක එපා. මට ආයේ එපා. දැන් නැහැ හැබැයි ඉස්සරහටත් ඕනේ එපා. ඕනෑකම සහ එපාකම ඇති වුණු ගමන් මෙතන අනාගතයේ මැවෙනවා හැදෙනවා. ඒතර බලන්න මේ කාල තුන හැදෙන හැටි. මේ තුන් කාලයේ හැදෙන හැටි. එහෙම කාල තුනක් නැහැ කොහෙවත්. පොත්වල නිසා ව්‍යාකරණ පොත්වල නිසා ඔය තුන් කාලයේ කොහෙවත් නැහැ. යථාර්ථය නැහැ, අත්දැකීම් වල නැහැ. තියෙන වර්තමානයේ පමණයි. නමුත් මතකයක් එක්ක ඊයේ කියන දවසක් තිබුණා ඊයේ මෙහෙම දෙයක් වුණා මේ දේ උනේ ඊයේ ඊයේ කියන්නේ අද නෙමෙයි ඒක ඊයේ හැබැයි ඊයේ කියන්නේ කොහෙවත් නෑ හොයාගන්න ඊයේ හොයාගන්න නෑ කොහෙවත් නැති වුණාට ඒ මතක් වීමත් එක්ක ඊයේ කියන දවසක් කෙනෙකුට ජීවමාන වෙනවා අතීතේ ජීවමාන වෙනවා ඒතර අතීතය නිර්මාණය වෙනවා වර්තමානයේදී. අතීතේ නිර්මාණය වෙන්නේ වර්තමානයේ. මතක් වුණාම. ඊළඟට මේක මතක් වුණා විතරයි මේක ඇතුලේ කිසි දෙයක් නැහැ. මොනම දෙයක්වත් නැහැ කවුරුවත් නැහැ. නිකන්ම නිකන් සමතලා අහසේ ඇඳිරක් වගේ. මොනවා හරි පාටක් පින්සලකට අරගෙන අහසේ පින්සල එහෙට මෙහෙට කරොත් පින්සල එහෙට මෙහෙට යනවා පේනවා මිසක් ඇදෙන චිත්‍රයක් නැහැ. අහසේ මතකේ වගේ කිසිම දෙයක් නැහැ. නැති වුණාට එහෙම දෙයක් තිබුණා කියන අදහස තියෙනවා. එහෙම දෙයක් තිබුණා. එහෙම දෙයක් මම අත්දැක්කා. එහෙම දෙයක් මට අත්දකින්න බැරි වුණා. සහ ඒ දේ මට ආයෙ ඕනේ. ඒ දේ මට ආයෙ එපා. මෙහෙම හිතන විටම බලන්න අතීතයයි අනාගතයයි හැදෙන හැටි. අතීතය හා අනාගතය වර්තමාන මොහොතේ මැවෙන දේවල් දෙක. ඒ කාල දෙකම මැවෙන්නේ වර්තමාන මොහොතේ. මවන්නේ කවුද? අසීහිය. අසීහිය තමයි මවන්නේ. අසීහියට තනියෙන් මවන්න බෑනේ. අසීහිය තමයි එතන නිකන් කරුවල කරලා ටිකක් කරුවල කරලා චිත්‍රපටියක් පෙන්වන්න පුළුවන් තරමට අඳුරු කරලා දෙන්නේ අසීහිය. ඒ අසීහිය විසින් අඳුරු කරනු ලැබූ විඥානීය නැමැති කුටිය ඇතුලේ නැතිනම් ගේ ඇතුලේ මේ චිත්‍රපටිය හදන්නේ පෙන්වන්නේ කවුද? අතෘප්තිය. තෘප්තිය කියන්නේ තණ්හාව. එයා තමයි පෙන්වන්නේ මේක ඕනේ මේක එපා. ඕනේ එපා කියන දෙකම තණ්හාව. ඕනේ කන්නේ. ඒතර දැන් මේ තුන් දෙනා එකතු වෙලා හිතවතුනි ප්‍රශ්නය මතක් වීම නෙවෙයි. දැන් මෙහෙම බැලුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රශ්නේ මතක් වීම තමයි. ඒ දේවල් මතක් වෙන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අතීතෙකුත් නැහැ, එහෙනම් අනාගතේකුත් නැහැ කිය. මතක් වීම නෙවෙයි ප්‍රශ්නෙට හේතුව. මතක් වෙන්නේ අසිහියට නම් මේ මතක් වෙන මොහොතේ හිත අසිහියෙන් නම් ඉන්නේ. අන්න පළවෙනි සාධකය. හිතක් අසිහියෙන් නම් ඉන්නේ යමක් මතක් වෙන විට. ඒ අසිහියෙන් ඉන්න මනෝ විඥාණය නැත්නම් ඒ හිත ඒ මනස අඳුරුයි. අන්ධයි. ඒ අන්ධ නිසා මතකය ජීවමාන දෙයක් විදිහට යාගන්න. හරියට චිත්‍රපටියක ඉරේ පේන දේවල් ඇත්තක් විදිහට අන්ධකාරයේ වාඩි වී සිටින කෙනෙකුට හැඟෙනම දැනෙනවා වගේ. ඉරේ මොනවද වැටෙන්නේ? ඒ ඔක්කොම ඇත්තම. දැන් වෙනවා වගේ. වගේ නෙමෙයි දැන් වෙනවා. සහ තමනුත් එතන ඉන්නවා වගේ. නිසා තමයි මේ මෙතන මම ඉන්නවා එතන තිරේ තියෙනවා මම මෙතන ඉඳලා චිත්‍රපටිය බලනවා කියන හැඟීම නෙමෙයි එන්නේ. ඒ තිරේ පෙන්වන කතාව ඇතුලේ බලන කෙනක් ඉන්නවා. නිසා යාට රිදෙනවා. දුක හිතෙනවා. තරහ එනවා. බය වෙනවා. hina යනවා. ඒ සියල්ල වෙන්නේ අර tire වැටෙන දේවල් ආ මෙහෙම තමයි වෙන්න ඕන. නෑ මෙහෙම නෙමෙයි වෙන්න ඕන. කියා හිතන නිසා. මෙහෙමමයි වෙන්න ඕන. දැන් එතන ඕනේකම. මෙහෙම නෙමෙයි වෙන්න ඕන. ඒත් ඕනේකම. දැන් එහෙම නැතුව චිත්‍රපටියක් දිහා බලන් ඉඳ උත්සාහ කළ බලන්න. චිත්‍රපටියක් ඔය රූපවාහිනියේ පේන කතන්දරයක් දිහා බලන්න උත්සාහ කරන්න මේක මෙහෙමයි වෙන්න ඕනේ නැත්තම් මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ කියන ඕනෑකම් දෙකෙන් තොරව එහෙම බලන්න උත්සාහ කරන්න ඒකට පේන්නේ මොකද්ද කියන එක ඉවලෙට වැටේ දැන් අසීයෙන් යුක්ත මනෝ විඥානයක නැත්නම් මනසට ඒ මනස අඳුරුණා සිහිය නැමැති ආලෝකය නැත්නම් මේ මනසේ එබඳු මනස අර මතක් වුණු දෙය දැන් වෙන දෙයක් විදිහට ගන්නවා. මේ වෙලාවේ සිදු වෙන දෙයක්. අවුරුදු 50කට කලින් දෙයක් වුණත් ඒ අසීයෙන් යුක්ත මනස ඉන්නේ වර්තමානයේ නෙවෙයි ඒ නිසා ඒ මනසට එය ඇත්තක්. ඒ කියන්නේ අවුරුදු 50කට කලින් හිටිය මනස. ඊළඟට ඒ මනස අසීයෙන් යුක්ත විතරක් නෙමෙයි අතෘප්තියෙන් යුක්තයි. ඒ මනස ඇතුලේ තණ්හාව ඒ තණ්හාව එයාගේ එයාට තියෙන වැට දෙකයි තණ්හාව. ඕන එපාකම් දෙක විතරයි. එයා කියන මේවා මට ඕන. මේවා මට එපා දෙකම තණ්හාව. එපා කියන්නේ තණ්හාව ඕන කියන්නේ තණ්හාව. ඉතින් එයා අර අතීතයට රැවටුණු මනසට කියනවා දැන් අතීතයට මේ මනස රැවටිලා ඒක දැන් වෙනවා වගේ පේනවා දැන් වෙනවා වගේ දැනෙනවා ඒ දැනෙන මනසට තණ්හාව කියනවා ඒ දැනෙන දේ ඒ පේන දේ තව ඕන නැත්නම් ආයෙපා ඒ කියන දෙයට රැවටෙනවා ඒකටත් රැවටෙනවා අරකටත් රැවටිලා ඒ මනස කෙනෙක් හිතනවා නම් හොඳ චිත්‍රපටියක් පේනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්නයක් තියෙනවා. මොන චිත්‍රපටිය වුණත් බලන්නේ අසහියෙන් නම් ඒ බලන හිතේ තණ්හාව තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. එය මොන තරම් හොඳ චිත්‍රපටියක් වුණත් චිත්‍රපටි වෙනස් කරලා වැඩක් නෑ. චිත්‍රපටිය නෙමෙයි වෙනස් කරන්න ඕනේ. මෙතන මූලික වශයෙන්ම කරගන්න ඕනේ වෙනස තමයි මේ මනසට මනෝ විඥාණයට සිහිය එකතු කරන එක. මනස හිත නැත්නම් මනෝ විඥාණය එයාම ගිහිල්ලා සිහිය එකතු කරගන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම යාට කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමා උත්සාහය අවශ්‍ය වෙන්නේ. සිහියෙන් ඉඳ උත්සාහ කරන්න ඕනේ නිසා. ඒතර වීරිය ඕන වෙනවා. වීරිය තිබුණොත් පමණයි සිහිය ඇති වෙන්නේ හා පවතින. වීරිය නැත්නම් සිහිය ඇති වෙන්නේ නැහැ ඇති වුණු සිහිය තියෙන්නේ නැහැ දිකට. ඒ තමයි පළවෙනිම කාරණය. දැන් අපි ඔය සිහියෙන් ඉන්න පුහුණු වෙනවා, ඇවිදිනකොට සිහියෙන් ඉන්න, කෑම කනකොට, පිඟන් හොදනකොට, අතිවානොත් කියනවනේ. ඒ කියන්නේ ඇයි කියන එක. එහෙම පුහුණු වෙන්නේ ඇයි කියන එකට හොඳම උත්තරයක් මෙතන මේ සිහියෙන් තොරව ක්‍රියාත්මක වෙන මනසට හිතට මනින්ද්‍රියට නැතිනම් මනෝ විඥාණයට මොන වචන කීවත් කමක් නැහැ. එයාට තනියම මේ සිහිය එකතු කරගන්න බෑ. වීරිය තිබුණොත් විතරයි. ඒ නිසායි අපි වීරිය කරන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ වීරිය කුමක්ද? සිහියෙන්. ඒ තමයි පළවෙනිම වීරිය. අනිත් සියල්ල ඊට පස්සේ. සිහිය යම්තාක් දුරකට පිහිටියාම ඒ සිහිය ඊට පස්සේ කියනවා ඔයා ඊළඟට මොකටද වීරිය කරන්නේ? මේවට වීරිය කරන්න එපා මෙන්න මේවට වීරිය කරන්න එපා. ඒතර වීරිය කළ යුතු දේ නොකළ යුතු දේ හඳුනා ගන්න පුළුවන් සිහිය තිබ්බොත්. සිහිය නැත්තම් ඒ දෙක වෙන් කරගන්නත් බැහැ. ඒ දෙක වෙන් කරගන්න බැරුව වීරිය නොකළ යුතු දෙයට වීරිය කිරීමයි කළ යුතු දෙයට වීරිය නොකිරීමටයි තමයි මිච්ඡා වායාම කියන්නේ. සම්මා වායාම වෙනස්. සම්මා වායාම වීර්ය කලේසු දෙයට වීර්ය කරනවා වීර්ය නොකලේසු දෙයට වීර්ය නොකරිනවා. මේ දෙක වෙන් කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මුලින්ම කරන්න තියෙන්නේ සීය ඇති කරගන්න. ඒ තමයි පළවෙනි කාර්යය. ප්‍රථම කාර්ය වේත්තේ මේ අන්ධකාරයට ආලෝකයක් ගෙනීම. අන් සියල්ල ඊට පස්සේ මේක සුද්ධ කරනවා නම් සුද්ධ කරනවා තියාගන්න ඕනේ මොනවද විසික් කරන්න ඕනේ මොනවද ඒ ටික ඔක්කොම පස්සේ කරන්න පුළුවන්. ඒවා ඉස්සෙල්ලා කරන්න බෑ. පරිවලේ කරන්න බෑ. මුල්ම කාර්යය මේක ආලෝක කිරණයක් යොමු කිරීම. සතිය ආලෝකය. සිය ආලෝකය. ඊළඟට දැන් සිහියෙන් ඉන්නකොට තමයි පේන්නේ මේ මොනවද මතක් වෙන්නේ මතක් වෙන්නේ මොනවද කියන එකක් තේනවා. එතන මතක් වුණු දේ තේරුන්නේ නැහැ. හැබැයි මතක් වුණු දේ ඇත්තක් විදිහට ගත්තා. දැන් මේක මතක් වීමක් විතරයි කියන එක පේනවා. මතකයක් විතරයි. හැබැයි ඒකේ වින්දනයක් තියෙනවා. මතකයේ වින්දනයක් තිබුණා. දුක හෝ සතුට හෝ මොනවාරි වින්දනයක් තිබුණා. ඉතින් දැනුත් ඒ වින්දනය මතක් වෙනවා. සිහිය අඩු නම් ඒ වින්දනේ විඳිනවා. සිහිය ප්‍රමාණය අනුව තමයි වින්දනය අඩුද වැඩිද කියන එක තීරණය මතකේ. මතකේ. මේ වර්තමානයේ වෙන දේවල් වල නෙමෙයි. දැන් කන කෑමක රහ සිහිය තිබ්බොත් හොඳට දැනෙනවා. සිහිය අඩු නම් ඒත් රහ දැනෙනවා. හැබැයි අතීතයේ ගත්ත ආහාරයක් දැන් මතක් වුණා කියලා රහත් දැනෙන්න බෑ. තනි රහක් හොත් ඉතරහත් දැන් දැනෙන්න බෑ. හැබැයි ඒ මතක් වීම තුල වින්දනයක් ලබනවා. ද කෑමක් කෑවා කියලා මතක් වුණොත් හිතුණොත් සතුටුදායක වින්දනයක් ලැබෙනවා. හොඳ නැති කෑමක් හරියට ඉව්වේ නැති කෑමක් එහෙම කියලා හිතුණොත් අසතුටුදායක වින්දනයක් ලැබෙනවා. ඉතින් ඒ වින්දන දෙක ලබන්නේ සිහිය අඩුකම. ඒ වින්දන දෙක පැත්තකට කරොත් ඒක දැන් දැන් අපි හිතලා ඇති කරගන්න වින්දන්නේ. ඒ දෙක පැත්තකට කරොත් ඒ මතකයේ එදා වින්දේ කුමක්ද කියන එක අඳුනගන්න පුළුවන්. එදා වින්දේ කුමක්ද? එදා දුකක් වින්දද සැපක් වින්දද? එදා ඒ දුක හෝ සැප විඳිනකොට හිත තීරණයක් කරන් තියෙනවා. ඒ විඳින දවසේ කවදා හරි කුමක්ද මේක තායි තව ඕන නැහැ. දිගටම ජීවිත කාලෙටම ඕනේ. එහෙම නැත්නම් ආයි සදාටම එපා කියන තීරණය හිත අරන් තියෙනවා අද නෙවෙයි එදා. එහෙම තීරණයක් ගත්ත හිතක් මෙතෙන්දි මතුවෙනවා. ඒකට තමයි සංකත සංකත චිත්තය කියන්නේ සංකත විඥානය කියන්නේ. තීරණයක් ගත්ත හිතක්. ඒ තීරණය අරන් තියෙන අතීතේ. ඒතර අතීතේ ගත්ත තීරණය තාම වළංගුයි. ඒ අවලංගු වෙලා නැහැ. අවලංගු වුණා නම් ප්‍රශ්නයක් නැහැ. අවලංගු වෙලා නැහැ තාම ඒ තීරණ. ඔය බොහෝ අතීත තීරණ වළංගුයි. සංසාරේ යම් තාක් කල් ඉන්නවද ඒ තාක් වළංගුයි. ඒවා එහෙම අවලංගු වෙන්නේ නැහැ. ඉබේට අවලංගු වෙන්නේ සාමාන්‍ය. වළංගුයි ගත්ත තීරණ. ඔය ප්‍රියාත්මක වීම නොවීම වෙනම කාරණයක්. ඉතින් හිතවතුනි මේ මේ විදර්ශනාව මේ විශ්ලේෂණය කොහොම තව හුඟක් එහාට යන්න පුළුවන්. අපි මෙන්න මේ කාරණයෙන් නවත්තමු. දැන් ඒ මතක් වීම සිහියෙන් දකින්න. මතක් වුණා කියලා දකින්න. මතකයක් විතරයි. මේ තිරේක වැටෙන ප්‍රක්ෂේපණයක් පමණයි මේක ඇතුලේ කවුරුවත් නැහැ. කිසිම නළුවෙක්, නිලියක්, තැනක්, දෙයක්, සිදුවීමක් මොනවත්ම නැහැ. කිසිම දෙයක් නැහැ. බුදු ප්‍රක්ෂේපණයක් පමණයි අතීතයෙන් එන. අතීතය තමයි මේ ප්‍රක්ෂේපණය කරන්නේ. දෙක එදාගත්ත තීරණය ඔන්න හඳුනාගන්න පුළුවන්. ඒ වෙලාවේ ගත්ත තීරණයක් තියෙනවනේ අතීතයේ සිද්ධියට මුහුණ දෙනකොට මුහුණ දුන්නාට පස්සේ ඒ තීරණය හඳුනාගන්න පුළුවන්. හඳුනාගත්තේ නැත්නම් වෙන්නේ ඒ තීරණය මෙතනදී නැවත වළංගු වෙනවා. නැවතත් ඒ තීරණයට එකඟ වෙනවා. අසහිය කරන්නේ හැම විටම හැම විටම අතීත තීරණවලට එකඟ වෙනවා. ආයෙත් එකඟ වෙනවා. ඊළඟ වතාවේ මතක් වුණාමත් එකඟ වෙනවා. මේ මේ වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වෙනස් වෙන්නේ අතීතයට එකතු වීම නිසා. මේ තවත් අතීත සිද්ධියකට එකතු වුණාම එකිනෙකට පරස්පර අතීත සිද්ධි දෙක එකකට එකතු වෙනවා. එකකට විරුද්ධ වුණාම ඔන්න එකක තියෙන එකඟතාවයේ නැති වෙලා යන්න පුළුවන්. කොහොම හරි ඉතර සංකීර්ණ කරගන්න එපා මේ කාරණේ හිතවතුනි. ආයත් මුලට ගියොත් මේ සිහියෙන් ඉන්න ඒක වීර්යය ඕනේ. සිහිය අපි එකතු කරනවා විඥාණයට, එකතු වුණු විඥාණයට තමයි මෙය මතක් වීමක් පමණයි කියන එක පේන්නේ. ඊළඟට ඒ මතකය මතක් වෙනකොටම අර අතීත විඥානයේ ගත්ත තීරණය, ඒ තීන්දුව එළියට එනවා. අපිට ඒක අතීත තීන්දුවක් කියන එකත් සිහියෙන් දකින්න පුළුවන්. මේක අතීත තීන්දුවක්. මේ තීන්දුවක් ගත්තේ කවුද? තණ්හාව. තණ්හාව ගත්ත තීන්දුවක්. ඉතින් කියනවනේ තණ්හාව නිසා සංසාරේ යන්නේ කොහොමද කියලා. තණ්හාව ගත්ත තීන්දුව ක්‍රියාත්මක කිරීම අපි කරනවා. ඉතින් අපි සංසාරේ යනවා. යවන්නේ කවද තණ්හාව? ඔන්න එතන ප්‍රඥාවක් එනවා. එහෙම දැක්කහම තමයි ප්‍රඥාව. මේක තණ්හාව කියලා දැක්කොත් ප්‍රඥාවක් වෙනවා. මතකයක් විතරයි කියලා දැනගත්තාම ප්‍රඥාවක් තියෙනවා. ඒක වැඩිපුර සිහියේ කාර්යය. ඊළඟට අතීත තණ්හාවක් තීරණය වර්තමානයේ ක්‍රියාත්මක කරන්න ඕනේද? ක්‍රියාත්මක කරනවා. ආ කියනවා. ආ කියනවද බෑ කියනවද දෙකම එකයි. ආ කියනවද? මොකුත් නොකිය ඉන්නවද? මුකුත්ම නොකිය ඉන්නවද? එතන ගන්න තියෙන තීරණ දෙකයි. වර්තමානයේ 100න් ඉන්න කෙනෙකුට මේ තණ්හාව දැක්කහම ඒ ප්‍රඥාවත් එකතු වුනහම ඒ හිත ගන්න තීරණ දෙකයි. ඒ ප්‍රඥාවත් එකතු වුනහම නිකම්ම ඉන්නවා. නිහඬව ඉන්නවා. එහෙම එකතු නැත්නම් තීරණයක් ගන්නවා හා කියලා. එක්ක බෑ කියලා. හා කිව්වත් එකයි බෑ කිව්වත් එකයි. හා කීමෙන් හෝ බෑ කීමෙන් වෙන්නේ අතීත තණ්හාව ගත්ත තීරණ තව තවත් බලාත්මක වීම තමයි. තව තවත් ඒවා බලවත් වෙනවා. මුකුත් නොකිය ඉන්නවා නම් ඒවා නිෂ්ක්‍රීය වෙලා යනවා. මේ මුකුත් නොකිය ඉන්නවා කියන්නේ මුකුත් නොකර ඉන්නව නෙමෙයි. හොඳ සීයකින් ඒ තීන්දුව දකිනවා. තීන්දුව ගත්ත කෙනත් හඳුනා ගන්නවා. එයා නෙමෙයි තීන්දුව ගත්තේ කියලා. හැබැයි ඔයාට බෑ ඒ දැන් මාව නටවන්න. ඉතින් මේ කාරණේ වෙන්නට ඕනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධයටපත් වෙලා ඒ මුල්ම උදානයේදී දේශනා කරන්න ඇත්තේ තණ්හාව ඔබට බෑ නැවත මාලවා ගෙවල් හදවන්න. ඒ ගෙවල් හැදීමේ ඔබ කියන කියන විදිහට දේවල් කිරීමේ ඕන එපාකම් ටික අතහැරලා තියෙනවා. නැවත ඔබට බෑ මාලවා නම දෙයක්වත් හදවන්න. එතනින් අපි එමු විදර්ශනාවට භාවනාවට හිතවතුනි පළවෙනි කාර්ය වීරියය සිහියෙන් ඉඳ වීර්යය කරන්න. දෙවෙනි කාරණය හිතේ වෙන්නේ මතක් වීමක් මතක් වීමක් පමණයි කියලා හඳුනාගන්න. කවුරුවත් නැහැ. තුන්වෙනි කාරණය මතක් වීමක් සමග ඒ සිද්ධිය ගැන අතීතයේක තීරණය තීන්දුව දැනගන්න. අතීත තණ්හාව විසින් දෙනු ලැබූ විනිශ්චය. මේක මට ඕනේ, මේක මට එපා. අතීත තණ්හාවට නිහඬ වෙන්න. ආ කියන්නේත් නෑ, බෑ කියන්නේත් නෑ. මේ නිදර්ශනාව පදනම් වෙන්නේ හිත මනස විඥානය සිතවිලි මතක ඇතිවන ඕන එපාකම් හඳුනා ගන්න පුළුවන් නම් පමණයි හඳුනා ගන්නට නම් ඒ පමණට සියුම් සතිමත් බවක් සිහි කල්පනාවක් අවශ්‍යයි සිහි කල්පනාව ඉබේට ඇති වෙන්නේ නැහැ උත්සාහයෙන් වැයමෙන් වීරයෙන් ඇති කරගත යුතුයි එබඳු වීරයවන්ත කම්මැලි නැති සම්තිමත් අඳුරු නැති වාසනාවන්ත සිදුවීම් අවාසනාවක් කරගන්නේ නැති වාසනාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අලුත් අලුත් අවුරුද්ද හැමදෙනාටම දිරුවන් සරණයි